මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න හීන් බණ්ඩා නැමැති ආරච්චිලගේ ලියන්නට ඇසුණු ආරංචියක් අනුව කීරාල ආරච්චිලගේ ගොන්වස්සා කෝරාලගේ වත්තේ තනකොළ උලාකමින් සිටිනා වගක් ආරච්චිලට දැනුම් දුන්නේය. මෙයින් කීරාල ආරච්චිලත් කෝරාලත් අතර අවුරුදු ගණනාවක් පවත්නා වෛරය නැවතත් අලුත් වැඩියා විය. ආරච්චිල වහාම ගොන්වස්සාත් නැති වූ කරත්තයත් රැගෙන එන්නයි කියා හීන් බණ්ඩාව පිටත් කළේය. විශාල ඉඩමක් මැද පිහිටි වලව්වේ වත්තට අවසර නැතුව ඇතුළු වන කෙනෙකුට වෙඩි තැබීමට වුවත් අවසර දී තිබුණු හේයින් හොරපාරකින් ගොන්වස්සා සොයා ගැනීමට උගුරැස්ස කටුගහකට නැග බෝතල් කඩු ගසා තිබුණු තාප්පෙට නැගුණු හීන් බණ්ඩා ගොන්වස්සා සොයා ගැනීමට වටපිට බැලුවේය. මේ ඈත සිට බලා සිටි මුරකරු අහසට තුවක්කුව එල්ල කර කොකා ගැසුවේය. හොඳටම බිය වූ හීන් බණ්ඩා තාප්පෙන් ඇතුළට පැනගත්තේය. මුරකරු ඔහු අල්ලා ළඟ තිබුණු පුවක් ගසකට තබා බැන්දේය. හීන් බණ්ඩා එදා එහි යන්නේ ආරච්චිලගේ ඉල්ලීම ඉටු කර නැති වූ ගොන්වස්සාත් කරත්තයත් රැගෙන ජයග්‍රාහී ලීලාවෙන් ආපසු එන බව මුතුමැණිකට දන්වා ඇගේ කැමැත්ත ලබාගෙනය. අද කතාවේ එතෙන් සිට. හරි. මං කවදාවත් ඔය කෝරාලගේ වලව්වට ගියේ නෑ උදව්වක් ඉල්ලගෙන. හැබැයි අවුරුදු ගානකට කලින් මිනිහාගේ අප්පච්චි ලෙඩ වෙලා ඉඳද්දි මගේ ප්‍රතිකාර ගත්ත වගේ කොහරාලට මතක ඇති. අනේ විදරාලා මිට බුදු බවත් වෙයි. මට මේ කරන උදව්වට හඳන්නේ නැතුව අර මහ ගේට්ටුව ගාවට ගිහින් බලමු. මේ අපට ඇතුල් වෙන්න පුළුවන්ද කියලා. ඒ ලොක්කා. මොකද ඒ ගේට්ටුවට තටි බාන්නේ? මේ මං කිව්වා නෙව මුතු නාඩයින්ද කියලා. ඇයි ආවේ? මේ ලොක්කා කවුද? හ්ම් මේ කෙල්ල දුවද? ඇයි ආවේ? මේ සමාවෙන්න ආයිබෝවන්. ඔය ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් කියනවා මේ මේ ඕරාල් මහත්තයා මුණ ගැහෙන්න පුළුවන්ද කියලා. හ්ම්? මොනවා? ඕරාල් මහත්තයා? හ්ම්. කෝරලේ උන්නාන්සේ ආ හරි හරි හරි ඉතින් එහෙම කියමුකෝ එතුමා ඉන්නවද වලව්වේ දැන් <laughs> ඒව අහන්න ඔබ කවුද? මේ කොහේ ඉඳලාද මෙහාට ආවේ? ඇයි කෝල්ලේ උන්නාන්සේ හොයාගෙන ආවේ? හ්ම්. මේ දුවද? මේ දුවට මොකක් හරි කරදරයක් සිද්ධ වෙලාද? <coughs> ඔය අහපු පුරස්නවලි මුලින්ම ඇහුවේ මොකද්ද? උඹ කවුද කියලා ඇහුවා. ආදී ආයි බොවා. මං අර එගොඩ මුවන් පැලැස්සේ ඉන්න මිනිහෙක්. මේ මේ කෙල්ල මගේ දුවද කියලා ඇහුවා නේද? ඇයි දුවයි කියන්නේ ලැජ්ජද බොට? නෑ නෑ නෑ. කොහෙත්ම නෑ ආයිබවන්. ඒත් මේ ළමයා මගේ දුවේක්වත් නෑ එක්වත් නෙවෙයි. මං ඒ සේරම විස්තර කියන්නම් අපේ කෝරාලෙට. මේ මිනිහා ගානට ලැබි. ඊසරේ කෝරාල උන්නාංශ කියන්නේ නැහැ. නිකම්ම කෝරාල කිව්වා. මං දෙන්නම් උඹට දඬුවමක් ඒ වචනෙට. ඇයි ඔය කල්පනා කරන්නේ අයබෝවා? ඔක්ක මේ මේ වලව්වට කවුරු යන්ට ආවත් ඇතුළට එන්න ඉඩ දෙන්නේ නැහැ අහන ප්‍රශ්න වලට හරි උත්තර නොදී බොරු කියන අයට. තේරුණානේ? හ්ම්. ඒ හින්දා ඔහේගේ වාසගම මේ ගෑනු ළමයාගේ නෑදෑකම් මේ ළමයාට කරදර සිද්ධ වෙලා නම් මුතු අපි <laughs> අද ගිහින් වෙන දවසක මුදු මේ කෙල්ලක් එක්ක ආවම ඇතුළට එන්න ගේට්ටු අරින්න කියලායි මට ආඥාව දීලා තියෙන්නේ. ඒ හින්දා මුන් දෙන්න ඇතුළට ගන්නම්. හ්ම්. ඒ ලොක්කා. හ්ම්. දැන් එනවා ඇතුළට. හ්ම්. අර ළමයා අඬනකොට මගේ හිතට මහා මොකද්දෝ වගේ. හ්ම්. ඒ තුහි ගොඩ මුවන් පැලසේ පදිංචි කෙනෙක් කිව්වා නේද? ආහෝ කිව්වා නේද? හ්ම්. මොකද්ද නම? මොකද්ද රස්සාන? කොහෙද වැඩ කරන්නේ? මේ අහන්න මුරකාර උන්නේ ඔය අහන හැම දෙයකම මං උත්තර දෙන්නම්. කරුණා කරලා මට කියනවද ඔහේ මේ වලව්වට ඇවිත් කොච්චර කල්ද කියලා. අනික මේ මෙන්නේ ආවේ පිටගමක ඉඳලාද කියලා. <laughs> හරි හරි හරි. මං ඌරුගල හුන්නස් ගිරිය ඉඳලා යාවේ. මෙහාට ඇවිත් තව සුමානයක් ගියෙත් නෑ. හොඳයි හොඳයි හොඳයි. එතකොට ඔහෙගේ නම පොජ්ජ ඒ විතර අහන්නත් එපා කියන්නෙත් නැහැ. හ්ම්. දැන් එනවා ඇතුළට. ඒත් මට තාම කිව්වේ නෑ නෝහි කවුද කියලා. මම මම මේ මුවන් පැලැස්සේ ඉන්න වේදාරච්චිල. වේදරාල. හ්ම්. අම්මෝ. බුදු අම්මෝ. මේ මේ මුවන් පැලස්සේ ඉන්නවයි කියන වෙදරාලාමිද? අනේ මට සමාවෙන්න ආයිබෝන්. මං හිතුවේ මේ ගමේ මිනිහෙක් ඇතුළට කඩාව දින්න ආවේ කියලා. අනේ එන්ට එන්ට හරි පුවන් ඇතුළට. මෙහාට එන්න මෙහාට එන්න. අනේ ඔය හිම්මනි කෙටෙන්ට. හැබැයි ආයි පුවන් ආනරි එළිය තියෙන කාමරේ ඉඳගෙන ඉන්න. කොරාලි උන්නාන්ට යහපත් වෙනකන්. හරි හරි. දැන් ඉතින් ඔහොම යන්කෝ යන්කෝ ආ අර කුටි ඇතුළට හරි හරි හරි. මං ගිහුන් උන්වහන්සේට කියලා එන්න. හ්ම් හ්ම් හ්ම් හ්ම්. ඔතෝ මං කිව්වා නේවා. ඔය ඉකි ගැහිම කෝරාලාවම කරන්න බැරිය. ඈ? නැතුව මට වැඩක් නෑ නේව ඔය ඉකේ. ඈ? එහෙමයි. ආන්න කෝරාල ඉන්නවද කොහෙද? දැන් අපි මේ ආවේ කොහොම හරි අපේ හීම් බණ්ඩ බේරගෙන යන්නයි. හරිද? එහෙමයි. එමනම් ඕරාල උන්නේ යහන ප්‍රශ්නවලට බොහොම කල්පනාවෙන් උත්තර දෙන්න ඕන. තේරුණා නේද මුතු? එහෙමයි. ඒ කෝරාල උන්වහන්සේ යහපත් වෙන්න තව ටිකක් කල්යයි. කොහෙලට පුළුවන් නේද එතකල් මෙතන ඉඳගෙන ඉන්න? නැත්තම් දැන් ගෙහුම් හෙට උදේම එනවා. අපි ඉඳිමු නේද මාමා? අනේ මාමා ඉඳිමු. මේ මුරකාව උන්නේ නැහැ. ඇයි කෝරාල මහත්තයා එළියට එන්න මේ හැටි පරක්කුවේ? උන්වහන්සේ රාජකාරී වැඩ ටිකක් කළා යනවා තමයි. හැබැයි ඉතින් මේ සේරම ඉවර වෙලා තමයි උන්වහන්සේ එළියට යහපත් වෙන්නේ. හැබැයි කෝරළේ උන්වහන්සේට බඩගිනි නම් අඩුක්කු කාමරයටත් යහපත් වෙලා මොනවා හරි වළඳාලා තමයි මේ පැත්තට යහපත් වෙන්නේ. මේ මේ ඒ අහපත් වෙන්න තව කොච්චර වෙලාවක් යයිද මුරකාරයෝ? ඇයි tamun නැහැට හදිසිද ආපහු යන්න? එහෙමනම් ඉතින් මං කිව්වේ අද ගිහුම් ඔය හෙට මුරකාරවු නැහැ මේ. මේ මං ආවේ අර අමාරු ලෙඩු දෙන්නෙකුට බේත් කරන එක නවත්තලා. ඉතින් මෙතන මං තව තවත් ප්‍රමාද වුණොත් අර ලෙඩුන්ට මොකද වෙන්නේ? එහෙමනම් ආයිපුවන් ආපහු ගියෝ වෙන දවසක එන්න බැරිද? අනේ බෑ බෑ මට බෑ මට මගේ හීම් බන්දය අදම එක්කගෙන යන්න ඕනේ. මොනවා? හීම් බන්දය මේ අපේ වලව්වේ තාප්පේ උඩට නැගලා තැඹිලි කඩාගෙන දීපු හොරාගේ නමක් හීම්බණ්ඩ කියලා තමයි කිව්වේ. ඒ මුරකාරයා. ඒ හීම්බණ්ඩ හොරෙක් නෙවෙයි. තේරුණා? හොරෙක් නෙවෙයි කියන්නේ. මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ මිනිහා වලව්වේ තාප්පේ තිබ්බ බෝතල් කටු ඇනගන්නේ නැතුව උඩටම නැගලා වටපිට බලලා කෝල්ලේ උන්වහන්සේට වෙන් කරලා තියෙන රන් තැඹිලි ගහෙන් ගෙඩියක් කඩාගෙන දුනු පිහකින් හාරගෙන බීලා හිටන් කෝම්බෙ බිමට උදික්ක ගිරුවා වෙන වෙන ඊට පස්සේ අපේ ගවපට්ටිය දිහාට ඔළුව හරවගෙන බලා හිටියා හරපුන් දිහා ඇයි ඇයි හරකෙක් අරගෙන පනින්ට වෙන්න ඇති ඒ දෙල්ලම් බෑ මේ මුරකාරකාවල් කාරෙක්ක මිනිහා හරක් හොරෙක් නෑ නෑ කාවකාරව නැහැ නෑ දැන් කොහේ හරක් හොර අපිට ඕන මුණ ගැහෙන්න මං ඌව වහාම අල්ලලා බැඳලා හිටන් කෝල්ලේ උන්වහන්සේට කීවා අපේ ගවපට්ටියෙන් හරක් හොරකම් කරන්න ආපු හොරෙක් අල්ලලා පුවක් ගහකට තියලා වෙරළ දාලා ඉන්නවයි කියලා. ඕම් එතකොට කෝල්ලේ උන්වහන්සේ මට බොහොම පුරසංසා කරලා මගේ තත්ති ඉහෙලට දානවයි කිව්වා. මේ මේ ඔහෙලා මට ඇත්ත කිව්වොත් මං කෝල්ලේ උන්නාන්සේගේ විත්තිය කියලා ඒ හරක් හොරකම් කරන්ට ආපු මිනිහා ලිහලා කෝල්ලේ උන්නාන්සේට පෙන්නලා බලන්න. හ්ම්. ඕම ඉන්නෝ. මං ඒ හොරාට බොන්ට වතුරක් දුන්නේ ඇත්තම කියව ගන්න ඕනේ හින්දා. හ්ම් හ්ම් මුතු ඔය කඳුළු පිහ දාගෙන ඉකිනෝ ගහින්ද බැරිද ටිකක් හ්ම් අපි බය වෙලා ඉන්නවා කියලා දැනගත්ත හින්දා තමයි අර මුරකාරයා අපට ඔය හැටි මේ මේ මේ මේ මේ මේ ඇහුණද? අර හොරා පොලිසියට ගෙනියන්න කලින් මෙහාට එනවා මිනිහා පෙන්නන්න ඕන. යන් යන් යන් එද මම යන් නෑ නෑ නෑ නෑ නෑ අපි යන්නේ නෑ අපි යන්නේ නෑ අපි යන්නේ නෑ ඔය පිළිකන්නට හීම් බඩ දැක ගන්න අපි මේ ආත්ම ගෞරවේ තියෙන වැදගත් මිනිස්සු. මේක මේක මුතු නීතිය අනුව කෙරෙන්න ඕන දෙයක්. නීතිය අනුව. අනේ මාමා, ඒ උනාට මගේ හිම්බණ්ඩ පොලිසියට අරන් ගියොත් හාරාකොරේ කියලා ගාලා එතකොට කඩලා දායි මාමා. මං කිව්වා මං කිව්වා අඳන් දෙපා කියලා. මුතු පොලිසියේ මහතුරු එහෙම කරන්නේ නැහැ. මේ මේ මේ අපේ හේම් බන්දා වගේ හොඳ මිනිහෙකුට. මොකද කියන්නේ? මීයා කවුද කියලා බලාගන්න එනවද නැත්නම් මම මේ කඩළු ගේට්ටුව වහන්නද? වහගන්නවා. වහගන්නවා. මට ඕනේ කෝරළේ උඩ හැට යමක් කියන්න. පුළුවන් නම් ආන් ඒකට ඉඩ දෙනවද? එහෙම නැත්නම් මං ඔය මුරකරු රසාවට වෙන කෙනෙක් කෝරළේ ගාවට එවන්නද? ඈ මේක මගේ රස්සාව ගහලා යන්න ආපු බඩකඩුත්තුවක්ද? මොකද්ද දැන් මං කරන්නේ? හ්ම්? මුන් දෙන්නව එලව ගන්නවද? ආ ඒත් වැරදිලාවත් කෝර්ලේ උන්වහන්සේ උඩුමහලේ ජනේලකින් දැක්කනම් අපෝ ඉවරයක් නැති ප්‍රශ්නයි මගෙන්. අනේ හැබැයි මන් දැන් මොකද කරන්නේ? ඔය බුරකාරයා මං කිව්වා අමාරු ලෙඩ දෙන්නෙකුට ප්‍රතිකාර කරන ගමන් මම මේ කෝරාලව මුණ ගැහෙන්න ආවි කියලා. ආ එහෙමනම් කෝරලේ උන්වහන්සේ එළියට යහපත් වෙනකන් ඔහොමම හිප්පා තියාගෙන ඉන්නවා. මං එනකල්. මට හිතයි අර ගේට්ටුවේ දොර ගාවට ගිහින් එබිල බලන්න මාමා. අර අර කඩන දොරට උඩින් නෑ නෑ නෑ මං කැමති නෑ එහෙම එබිකම් කරන්න මුතු මං කැමති නෑ මම ඉන්න මෙතන මං ගිහින් ටිකක් ඇවිල්ලා බලලා ඉන්න. එතනත් යකඩ ගේට්ටුවක් තියෙනවා වගේ. කෝකටත් මං තව ටිකක් ලඟ වෙලා බලාගෙන ඉන්නම් මාමා. ඔය ගේට්ටුවේ මෙහාට වෙන්න. මෙහාට වෙන්න. ඒක මිනි කඩ රස බල්ලෙක් මුතු මේ මම කිව්වා මං එතන හිටිය වෙලාවෙ ඇවිත් බලාගන්න කියලා ඒ මිනිහව. ඒ මිනිහව දැක්කද? මිනිහ මිනිහ කියන්න එපා. එයා ලියන මහත්තයෙක්. මොකෙක් කිව්වා? ඔය මුරකාරයෝ. ඔය ගානෙත් වැඩි පිම්බුලොත් මොකද වෙන්නේ? හ්ම්? උලම් වැඩි වෙච්චි බැලුමක් වගේ පුපුරයි. තේරුණා නේද? ඒ හින්දා අපට හොඳින් කතා බහ කරලා කෝරලේ උන්න හැව මුණ ගන්නවා. ආ මේකයි කරද්ද ඔහෙට අවුලද? හ්ම්? බැරි නම් අපි යනවා. හැබැයි ඉතින් අපි ආපහු එන්නේ මේ මේ ඒ සතෙන් එහෙම නෙවෙයි. තේරුණාද? ඒ කියන්නේ මට පගාව දීලා අර මිනිහව අරගෙන යන්න. එව්වා අර ගොඩ ගමේදී ආ මං එක සම්බ සත පහක් පගාව ගන්න මිනිහෙක් නෙමෙයි ලොක්කෝ. අපි ආපහු ගිහින් ආරච්චි මාමට කියලා කොමරි උන්ද එක්කගෙන එන්න බලමු මාමා. මිනිහා මැරුණත් මේ පෝරාල ගාවට නම් එන්නේ නෑ මුතු. අනේ මාමා. ඒ හින්දා මේ මොකද ගහන්න එපා කෝරළේ උන්වහන්සේ එළියට යහපත් වෙනවා. ආ කෝ කෝවේ මුරුගේසු මුරුගේසු මේ ඇයි ඇයි මේ ටොමියා පුරන්නේ? ඇයි ටොමියා පුරන්නේ? හාන්දුන්නේ අර අර අර අපේ තාප්පිය උඩ නැගලා අපේ ගවපට්ටිය දිහා බලා හිටිය අර හොරාල් දකින්න ඕන කියලා මට බේරුමක් නෑ මේ දෙන්නගේ. ආ මුරුගේසු උඹ කිව්වේ නැද්ද හොරාව අපි පොලිසියට බාර දෙනවයි කියලා? එපා එපා. එයා හොරෙක් නෙවෙයි. එපා එයා පොලිසියට බාර දෙන්න. කවුද මේ කෙල්ල? කවුද මේ ලොක්කා? මට මතකයි ඔය මූණ. ඇයි කෝරළේ මහත්තයෝ? ඔය පුංචි කාලෙත් මම මේ වලව්වට ඇවිත් බේත් කරපු වේදා රචිලනව ඈ ඒ විතරද අම්මට අප්පච්චිට සීයාට එතකොට මේ මේ ආතම්මට හැදිච්ච හැම ලෙඩකටම වාගේ හරි හරි හරි මට මතකයි මට මතකයි ඒ සේරෝම <laughs> ඔයලා දන්නවද මේ මුරුගේසු මගේ වලව්වේ අලුත් කාවල්කාරයා. ආහා. මිනිහා ඉතින් මේ පැත්තේ මිනිස්සු ගැන වැඩිය දන්නේ නැහැ. මේ එතකොට මේ ළමයා ඔහේගේ දුවෙක්ද? අපෝයිද. මද්ද කිසිම දුවෙක් දෙන්න කලින් මේ මගේ මායියා ගියා පරලොවට. හ්ම් හ්ම්. මේ ළමයා මගේ ගමේ කෙල්ලේ. හ්ම් හ්ම්. ගමේ කෙල්ලේ. මොකක්ද එතකොට නම? මුතුමැණිකා. මුතු කියලායි මට ගමේ මිනිස්සු කියන්නේ. එතකොට දැන් අර තාප්පේ උඩට නැගලා ගවපට්ටියේ ඉන්න හරක් දිහා බලන් හිටිය මිනිහා කවුද මේ මුතුගේ? කවුද ඒ මිනිහා? ඈ බෙදරා. කවුද ඒ ඔත්තු බලන්ට තාප්පේ උඩට නැග්ග මිනිහා මේ ළමයාගේ? ඒක ටිකක් දිග කතාවක් ඕලේ මහත්තයා. හැබැයි ඒ හාදයා හොරෙක් නන් නෙවෙයි. බොහොම හොඳට ඉගෙනගත්තු අවංක මිනිහා. <laughs> එහෙමනම් ඇයි අවසර නැතුව හොරපාරකින් ඇවි තාප්පේ උඩට නැගලා හරක් පට්ටිය දිහාම බලා හිටියේ. ඒ බන්දුසයාගේ නම හීම්බල්ලා. යාවේ හරක් හොරකම් කරන්න නන් නෙවෙයි. එහෙමනම් ඉතින් මේ හරකේ හොරකම් කරන්ට එන හොරෙකුට ඔත්තු බලන්ට මේ විස්තර කියා දෙන්න වෙන්න. මේ පහුගිය මාස 6ට මේ හරක්පත්තියේ හිටිය හරක් කීප දෙනෙක් ආගියාතක් නෑ. ඕ. ඒ හින්දා මම ඒ පරණ මුරකාරයව අස්කොරලා මෙන් මේ මුරුගේ සුවපත් කරගත්තේ. තේරුණා? හරි. කරුණා කරලා අර හිර කරලා ඉන්න හීම් බණ්ඩා එළියට දාන්න. තේරටම කලින් මේ පින් සිද්ධ වෙනවා. නෑ නෑ ඒක කරන්ට දැන්ම බෑ වෙදරාල. තේරුණ? අනික දැන් ඔය කාරණාව පොලිසියට දන්නලා තියෙන හින්දා ඒක විභාග කරලා ඉවර වෙලා මිසක මට දැන් ඔය මිනිහව එළියට දාන්න බෑ. අයියෝ මං යනවා මම එළියට මොකද මේ මිනිහා කරන රස්සාව? ඇබදරාල. හ්ම් හ්ම් හොඳයි. මං ඇත්තම කියන්නම්කෝ. කොරළේ මහත්තයා දන්නව නේද මේ මේ කටුපුල්ලේ කීරාලාරච්චිල හ්ම් කීරාලාරච්චිල ගාවයි මන වැඩ කරන්නේ ආපෝ කීරාලාරච්චිය ගාව මතක් කරන් දෙපා මතක් කරන් දෙපා මේ මුවන් පැලැස්ස හොඳ ගමක් වෙන්න තිබ්බ එක ඔය කීරාලයා තමයි විනාශ කෙරුවේ එතකොට ඔය කියන කීරාල ගාවද මේ මේ මිනිහා වැඩ කෙරුවේ ඈ අනුමානයක් නෑ. අනුමානයක් නෑ කීරාල තමයි වන්ට ඇත්තේ මේ මිනිහා අපට ගුණ්ඩුවක් අදින්න. ආව්. නෑ නෑ කෝරළේ මහත්තයා නෑ. මේක ලොකු වැරදීමක්. <laughs> වැරදීමක්. වැරදීමක්. වැරදීමකින්ද මේ වලව්වේ බෝතල් කටු ගහලා තියෙන උස තාප්පේ මුදුනට නැග්ගේ. වැරදීමකින්ද? ඈ? <laughs> කේරාරච්චිගේ වැඩකාරයෙක් කරපු හින්දා ඒක වැරදීමක්. <laughs> හැබැයි ඒක පිටමිනිහෙක් කරුවා නම් මෙලහකටත් අර දඩු කඩ කියන උගුලට දාලා බැටේ දීලා. මේ කීරාල දෝහේ වේව්වේ. මේ මේ මේ මට සමාවෙන්ද කෝරළේ මහත්තයා. <coughs> මම ආවේ ඒ අහිංසක හීම් බණ්ඩයි. ආන් අර මුතු කෙල්ලයි නිසා මිසක මේ මේ වෙදරාල වැරදි වැඩකට නේද වෙදරාල මේ අත දැම්මේ ඈ මේ හිම්බණ්ඩ කියන හාදයව බේරගන්නද මේ මාව හොයාගෙන වෙදරාල ආවේ <laughs> ආන්න තමුන්නාන්සෙට තේරුණා මං හිතන්නේ <laughs> මේක මෙහි බණ්ඩා හිතලා මතලා කරපු දෙයක් නෙවෙයි ආයිබුවා. මේ හිඹණ්ඩා තමයි කීරාලාරච්චිලගේ ලියන්න හැටියට පත් කරගෙන ඉන්නේ. මේ කීරාලට මේ ළඟදී දන් සභා උසාවියේ නඩු කීපයකටම යන්න තිබ්බ හින්දා මිනිහාගේ අර බක්කි කරත්තයයි ගොන් වස්සයි හොදවාගෙන වේලාසෙනි නින්දට ගියාලු. ආව් ඔව්. එදා පාන්දරම කීරාලාරච්චිලේ ගමන යන්න තිබ්බ පිරික්කලේ එතකොට මේ ගොණයි හතුරු දා. ඒකනම් යසවඩේ යසවඩේ ඊළඟට එදා ගන් සභාව උසාවියට යන්න බැරි වෙන්න ඇතියා හොඳ වැඩේ හොඳම වැඩේ ඉතින් ඉතින් ඉතින් ඒ ගොන් වාසයි කරත්තේ එදාර කවුරු නමුත් හොරකම් කරගෙන ගිහින් <laughs> මේක මේක පරියට අර මොකද්ද කතාවක් වගේ ඉතින් ඉතින් කීරාල කොහමද දවසාවියට ගියේ <laughs> කොහොම ගියාද කියන්ට නම් මන් දන්නේ නෑ. නමුත් තීරාලාරච්චිල මේ මිනිසුන්ට සල්ලි දීලා මේ නව ලංකාව හැමතැනටම ඇරලා කරත්තේ ගොණයි හොයන්නේ. ආ මං කිව්වේ නැත්. මං කිව්වේ නැද්ද මේ පැලැස්සේ දැන් හරක් හොරුත් ඉන්නවයි කියලා? අනුමානයක් නෑ අනුමානයක් නෑ ඒ ගුණාව ඉදාරෑම මස් කරන්ට ඇතියෝ <laughs> නෑ නෑ නෑ නෑ අර ඉර කරගෙන ඉන්න හීම්බණ්ඩට කවුද කෙනෙක් කිව්වලු ගුණා දැන් කෝරාල මහත්තයාගේ ගවපට්ටිය ගාවා තන කොළ උලා කනවා දැක්කා කියලා එතකොට ඔය කියන ගුණාගේ හං වඩු තියෙනවද? ඒකනම් මන් දන්නේ නෑ. නමුත් ඒ වගේ ගොනේ කෝරළේ මාත්‍යාගේ වත්තේ ඉන්නවා දැක්කයි කියලා කිව්ව පමාවෙන් කීරාලාරච්චිල වහාම අහිංසක හිම්බණ්ඩ ඇව්වලු ඒ ගැන හොයා බලන්න. එදරාල එහෙමනම් තිබ්බේ. එක්කෝ කීරාලාරච්චිල මට ඒ වගක් දන්නවලා ඇවිත් අපේ ගව පට්ටියයි තනකොළ පිට්ටනියයි හොදිසි කරන්ට නේද? එහෙම නැතුව හොරපාරකින් මිනිහෙක් වලව්වේ වත්තට ඇතුල් වෙලා ඈ අපේ තාප්පේ උඩට නගිනකොටම ඈත්ටි මුරකාර මුරුගේසු වෙඩි තිබ්බ නැතුව ඒ මිනිහා අල්ලලා බෑන්දා. ආ. එදරාලට තේරුණාද මං කියපු දේ? හ්ම්. අපූර්වට තේරුණායි බෝවා. <laughs> අපූර්වට තේරුණා. මේ දැන් ඉතින් අර අහිංසක හීම් බණ්ඩ මුදා හරින්න. මුදා හරින්න බෑ. මේ ගැන දැනටමත් මුවන් පැලැස්සේ පොලිසියට දන්නලා සාජන් කෙනෙක් මෙහාට ඇවිත් ගියා විස්තරේ දැනගෙන. ඕ. මම කියාපු විස්තරේ දැනගෙන ගියා නම් මේ මට පුළුවන් ද දැන් හිම්බණ්ඩාව එක යන්න ආයිබෝ බෑ බෑ බෑ මේ හිම්බණ්ඩා කියන මිනිහා සැකකාරයා මුවන් පැලැත්තේ ආරච්චිලගේ ලියන්න නම් ඒ මිනිහා ඈ ඒ මිනිහා මුදවා ගන්නට ඒ කීරාල ආරච්චිලම මේ කෝරාල වලව්වට ඇවිත් සමාව ඉල්ලන්න ඕන. ඔව්. නැත්තම් කීයට ගියත් මං මේ බණ්ඩා නිදහස් කරන්නේ නැහැ. ඔව්. අද මුවන් පැලස්සේ රඟපෑම් විජේරත්න වරකාගොඩ උලපනේ ගුණසේකර මයික් ප්‍රනාන්දු දිල්කා විමර්ශනී හඳුවල ප්‍රියන්තනී ගමගේ යහම්පත් සහ රත්න ඩී නම්බුගේ කතනය රෝහණ ශිරවර්ධන නාද ශික්ෂණය මංජුල සෙනවිරත්න සමග ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න